මේ දිව බලන්න උපස්මත මැදින් හීරුවක් තියෙන ඉරක් තියෙන. පොදු යට පෙළේ දිවේ ඉරක් තියෙනවා. මේ පැත්තට පාක් භාගය මේ පැත්තට එතකොට මේ දිව දෙකට බෙදිලා පිටේ තියෙනනේ ඉඩා පිංගලා සුසුම්නා කියලා නාරතුණා. එතකොට මේ පැත්තේ ඉඩා මේ පැත්තේ පිංගලා මැද සුසුම්නා. ඒ ක්‍රමයට තමයි මේ දිව ඇදලා තියෙන්නේ. එතකොට දැන් අග්න්‍යාසිට ලුණු හෝනේ එතකොට අදවතට මිරිස් ඕනේ පෙනාලු වලට අලවලින් අම්බෙන හුලං ඕනේ එතකොට වකුගඩු වලට ලුණු හෝනේ ඇඹුල් ඕනේ වක්මාවට ඇඹුල් ඕනේ මෙන්න මේ වගේ මේ රස වර්ග අය තමයි මේ කයට ගන්න ඕනේ. ඒක මේ රස වර්ග අය තෝරා ගන්න එපා. ලුණු රස, ඇඹුල් රස, පිත්ත රස, කාට රස, පැණි රස මේකේ රස වර්ග හඳුනාගන්නේ මේ දිවේ තියෙන සෙන්සර්ස් වලින්. සෙන්සර් කියලා කියන්නේ මොකද? ස්නායු වල අග්දිස්ස. එතකොට මේ පැත්තේ ස්නායු 16ක් තියෙනවා, මේ පැත්තේ ස්නායු 16ක් තියෙනවා දිවේ. ඒතකොට මොන රස දුන්නත් මේ දිව ටක් ගාලා හඳුනාගෙන කියනවා මේ අග්නියාසයේ තිබෙන සීනි අවසයින සීනි අම්බවන තැන් රස අම්බවන. ඒකළු අර දිව නිතරම අර එක එක ඒවා ඉල්ලන්නේ. බඩදරු හම්මාගේ කුසේ ඉන්න බබාට බබා හදන්න ඕනේනේ. අක්මාවෙන්නේ හවයව හදන්නේ. අක්මාවේ ක්‍රියාකාරීත්වයට ඇඹුල් ඕනේ. අදනකොට ගොඩාක් වෛශ්‍රාව්‍ය වෙනවනේ. ගොඩාක් සෛල මැරෙනවා, පැලෙනවා, කැඩෙනවා, පොඩි වෙනවා. අනවශ්‍ය විදියට සෛල නිර්මාණය ඒවා අයින් කරන්න එපා. ඒවා පෙරලා අයින් කරන්න ලොකු ලුණු මේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න ඕනේ. ඒ නිසා වකුගඩුවේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න ලුණු ඉල්ලනවා දිව අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කර liver එකේ ක්‍රියාකාරීත්වය වැඩි කරන හැඹුල් ඉල්ලනවා. ඒකලේ බඩදරු හැමලා ලුණුයි හැඹුලි ඉල්ලන්නේ. එතකොට මේක විද්‍යාවක්. එතකොට මේක අඳුනගන්නේ දිවෙන්. එතකොට මේ සෙන්සර්ස් 32ම එකතු වෙලා තමයි කය සම්පූර්ණයෙන්ම නඩත්තු කරන්නේ. එතකොට මේ බෝගර් කියන ඒ රිසීවරයාට පුළුවන් මේ අපනකොට මොන සෙන්සර් එකද වැඩ කරන. හරි. මේක හදවතට සම්බන්ධ එකක්. මේක හදවතට බේස් වලට ගන්න පුළුවන් මේ කොළ జాතිය. මේක පෙනාලු වල වේගය වැඩි වෙනවනේ මේක අපන. එහෙනම් ලන්ස් වලට මේක අදාළ බේත්තක්. මේක ගත්ත වෙලෙන්ද කොන්ද පිටිපස්සේ එකක් ලියනවා. අයිනම් මේක වකුගඩු වලට අදාළ දෙයක්. මේම එයා ඒ සෙන්සර්ස් වලින් හොයා ගන්නවා බෙහෙත්. එච්චර දක්ෂ කෙනෙක්. එයාගේ ශිෂ්‍ය පරම්පරාවේ හිටියා බෝධිධම්ම කියලා මුනිවරේ. හරි දක්ෂ කෙනෙක් එයාට පුළුවන් අර සිතින් කෙනෙක්ව කන්ට්‍රෝල් කරන්න. මේ සමහර මිනිසුන්ට මේ දැක්කාම යාගේ චරිතය කියන්න පුළුවන්. එයාට පුළුවන් වර්ම වලින් ගාලා ස්නායු ක්‍රියා විරහිත කරන්න. වර්ම කලාව දන්නවා එයා. ඒකට කියන නෝකු වර්ම, තොඩු වර්ම, අඩි වර්ම කියලා වර්ම පාත් තියෙනවා. ඒ පායෙන් හොඳ දක්ෂයෙක් එයා. එතකොට ඒ ඍෂිවරුන්ගේ සාකච්ඡාවෙන් පස්සේ බෝධිධම්ම ඒ මුනිවරයා තමයි මේකට යවන්න ඕනේ අපි පීඨ වෙන්න කියලා ඒ බෝගල් කියන මාරිසිවරයා මීට අවුරුදු 480කට කලින් එයාව පිටත් කරනවා චීනෙට මේ වෛරස් වලට බේත් ගන්න එක මොකවත් දෙන්නේ නැහැ. මොකවත් නැහැ. නිකන් අස්තේ දීලා කියන මේක යන්න කියලා වගේ. එයා ඒක අරගෙන මාස 3ක් ට්‍රැවල් කරනවා. ගිහිල්ලා බනකොට ලක්ෂ 7යි 8යි කියලා මිනිස්සු මැරිලා. පස්සේ මෙයා ඒ රටට ගිහිල්ලා මම මේ හිමාලයෙන් ආවේ මම මේ ඍෂි පරම්පරාවේ ඉන්න බේසජ්‍ය පිළිබඳව ආයුර්වේදය පිළිබඳ මහරිසි කෙනෙක් ඉන්න බෝගර් එයාගේ පළවෙනි ශිෂ්‍ය පරම්පරාවේ ශිෂ්‍ය මම මටත් දැන් අවුරුදු 118ක් විතර වෙනකොට තමයි ගියේ. හරි. ඉච්චර වයස තියෙනකොට තමයි බෝධිධම්ම ගියේ. ගිහිල්ලා ඒ බේත් අදලා ඒ මුල් වලින් තමයි අපන්න අපල අපල කොයින මේක හරියන්නේ නැහැ. අපනවා. ඔවල අහා මේක හරි මේක කොල ගන්න. නෑ මේක මේකේ මුල් ගන්න කියලා කියනවා. ඕමම මුල් ගන්නකොට තීසාන දිගේ මුල් වල වෙන මේ ගුණයක් මේ බස්නායරට එකක් නැගෙනහිරට එකක් එහෙම. ඒතර ගහේ කොළ ගන්නකොට කියන මේක බස්නායර පැත්තෙන් ගන්න කියලා. මේ ගහේ කොළ ගන්න නැගෙනහිර පැත්තේ ඕමම දිශාවලට ගුණ වෙනස්. මේ මේම අරගෙන පොටල ඒ කසාය හදලා ඒ ඇදිච්ච ඒ වෛරස් එකට දුන්නා මේ මිනිස්සු සනීප වුණා. ඒ වෛරස් එකේ තියෙන විශේෂත්වය තමයි වෛරස් එක ඇදුනම පළු දානවා පැපොල් වගේ. දාන දවස් 3යි නැත්තම් 4යි මැරෙනවා. ඒ සියලුම මිනිස්සු බේරගෙන ඒ වට්ටෝරුවත් ඒ කට්ටියට කියලා දීලා ඒගොල්ලෝ ලියාගෙන පස්සේ එයාට වාදුන්නා. මුනිවරයාට වාදීලා මැරුවා. ඒ කාලේ ලක්ෂ 7ක් 8ක් විතර දෙන්න මැරිලා මුළු චීනෙම සූසාන භූමියක් වෙන්න තිබිච්ච එක හිමාලයේ මහා උත්තමයාගේ ඔක්කොම බේරලා කෙලෙගුණේ වතෙන් ඒගොල්ලෝ කලේ මේ මෙයා මේක කියලා වෙන රටකට දුන්න පේටර්න් එක යනවනේ. ඒඳ මේ බේතයි මේ ශාස්ත්‍රය අපි ළඟ තියෙනවනේ කවදාද අපි මේකෙන් තමයි ගොඩ යන්නේ. මේ ලෝකේ කවදාද මේකෙන් තමයි අපි මේ වෙන්නේ කියලා එයාව නැවත යවුවොත් එයා මේ ශාස්ත්‍රය තව කෙනෙකුට කියයි. තවත් මිනිස්සු ඉගෙන ගනි. ඒ නිසා මේ කලාව පිටට දීලා බෑ කියලා එයාගේ දහමෙට වහා දාලා මැරුවා. එයා වාදාලා මැරුවයි කියන එක පරචිත්තයෙන් හිමාලයෙන් දැනගත්තා. එදා ඒ ඍෂිවරු ශාප කළා. මේ වෛරස් එක නැවත නැවත උඹලට ප්‍රහාර කරනවා. මේ බේත නෙමෙයි කිසිම බේතකින් උඹලා සමීප කරන්න බෑ මේ සාපේ උඹලා ගෙවන්න ඕනේ ලස්ස ගණන් මේකට වන්දිය ගෙවන්න ඕනේ පානඝාත වෙනවා කියලා එදා ඒ සාප කළා මේ ඇවිල්ලා තින්නේ තුන්වෙනි වයසට පළවෙනි එක ඒ කාලේ වෙච්ච එක දෙවෙනි පාරත් එකක් ආවා මේක තුන්වෙනි එක ඇවිල්ලා තියෙන තව එකකුත් එනවා හතරවෙනි එක ඒක දවස් 3යි දැන් උණ හැදුනම දවස් 3ෙන් මැරෙනවා පස්සේ වෛරස් එකට බේත් හොයනවා පරීක්ෂණ කරන ඊට පස්සේ වෛරස් එක තවත් දරුණු වෙනවා දවස් දෙකයි මනුස්සයා මරනවා. පස්සේ එක දවසක්. ඒකට කියන්නේ තුන්දා උණ කියලා. තුන්දා කියන්නේ 3000 නෙමෙයි දවස් 3යි. තුන්දා උණ, දෙදා උණ, එක්දා උණ. උදේ හඳුනනවා නම් අවස නරුණා. ඒක හතරවෙනි ඇටැක් එක මේක තුන්වෙනි ඇටැක් එක. මේක වෙනස් කරන්න පුළුවන් මේ ගම්මිරිස් එකෙන් ඇති කරන ප්‍රතිශක්තිකරණය සීලේනුත් විතරයි. ක්‍රියා කියලා කියන්නේ ප්‍රතිශක්තිකරණය 100ට 7කට පල්ලයට එනවා. ඒකයි මානසික ගතිය, කලන්ත ගතිය, නිදිබර ගතිය වැඩි වෙන්නේ. ඒ නිසා Brahmacharyaව රකින්න නම් මේකට සටන් කරන්න පුළුවන්. ඊළඟ එකේ තුන්දා වුණටත් බේත තියෙනවා හිමාලයේ කට්ටිය ළඟ. ඒකත් මේ ගස් කොළන් වලින් තමයි හදන්නේ. ඒකත් සීලය හදන රකින්න කට්ටියට තමයි ඒකත් දෙන්නේ. ලෝකේ මොනවා කරුවත් මොන සෙල්ලම් දැම්මත් වැඩක් නැහැ. සියම් මැරෙනවා. මේ දාසරේ මැරෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක මම කියන එකක් නෙමෙයි විද්‍යාඥයෝ ඔප්පු කරලා තිනවා. මේ යන ප්‍රතිශතයට සාපේක්ෂව දැනටින්න ඕනේ එල්ඩස්ලා එල්ඩර්ස්ලාගේ කැල්කියුලේෂන් එක ගන්න රටේම තියෙනවනේ ජනගහන වාර්තාවල් ගත්තම එල්ඩර්ස්ලා මෙච්චරක් ඉන්නවා වයසක ලෙඩ වෙච්ච මේ ලෙඩ කට්ටිය මෙච්චරක් ඉන්නවා ඉමුනිටි එක අඩු කට්ටිය මෙච්චරක් ඉන්නවා මේ ලිස්ට් එක අරගෙන ඒගොල්ලෝ අගණන් හදන ලක්ෂයක් මරනවා කියන්නේ කෝටි 800ක ජනගහනේ ලක්ෂරනවා කියන්නේ සම්පූර්ණ රටක් වහන්න පුළුවන් මලමිනිවල මේ වෙලාවට පිහිටක් මිනිසුන්ට නැහැ මේක සනස් අපි මීට වඩා ටෙක්නික් තියෙනවා කොයි රටද කැමති පන්සිල් රකින්න? අපි හැමෝම පන්සිල් රකින්න හද ඉඳලා කියන්න කියන අපි බේරනවා. අපි බේරනවා. ඒක චැලෙන්ජ් එකක්. බේරලා පෙන්නනවා. කොයි රටද කැමති මේ තමන්ගේ ආගම අතරලා බුදුන් සරණ යන්න. මුස්ලිම් කට්ටිය සිල් ගනීද? බෑ. මරුණත් එන්නේ. මොකටද අපි බේරන්නේ? ඉන්දපාතිකන අපි කලාවට එලයින් අපිට මොකවත් වෙන්නේ අපිට කොළ කාලා ජීවත් වෙන්න ටෙක්නික් එක අපි දන්නවා. වතුරෙන් ජීවත් වෙන්න පුළුවන්. වතුර මිදලා නේද කාබන් හැදෙන්නේ. මඩ හැදෙන්නේ. මඩ මිදලා නේද පස් හැදෙන්නේ. පස් වලින් නේද බෝංචි වී අරෝමේ බත් ඔක්කොම නිර්මාණය වෙන්නේ. එහෙනම් පස් හදන්න පුළුවන් නම් වතුර වලට ඒ කියන පස් වල ගුණ ඔක්කොම වතුරේ තියෙනවා. මේ කියන බෝංචි පරිප්පු කොළොත් මේ කියන ගුණේ වතුරේ තියෙනවා. වතුරෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය විදිහට ආයතනයි වැඩි ටික අඩු කරනවා. අඩු කරාම මේ වතුරේ තියෙන කෙමිකල් වල කැල්සියම් පොටෑසියම් ඔක්කොම වතුරේ තියෙනවා. ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්. මේකට වෙන උත්තරයක් නෑ පාසින් මත. සිල් ගත්තොත් ධාර්මිකවම දැන් මිනිස්සු මැරිලා මැරිලා මැරිලා මැරිලා දැන් රටවල ඔක්කොම එකතු වෙනවා. ඒකේ සාකච්ඡාව මේකට මොකක්ද ඔප්ෂන් එක? අපේ දුස්සීලභාවය නිසා තමයි මේක වෙලා තියෙන්නේ. අපි ඔක්කොම ධාර්මිකවම සිල්වත් වෙමු කිව්වොත් අන්න ඒ පිරිස බේර ගන්න පුළුවන් අපිට. ක්ලබ් ගාන කියලා නටන රුපියල් 500ක් දාකාරගෙන මිනිසුත් එක්ක යන අනාචාරය ගැන ගෑනු මොකටද බේරගන්නේ? උදේ ඉඳලා බීගෙන තබරම කකුල් අතරේ පාරෙන් මිනිස්සු මොකටද බේරගන්නේ කියන්නේ කොහොමද? එහෙම ඕමනාවක් එහෙම මානසිකව දක්නන්නේ අපිට. සත්‍ය කරුණාව අනුකම්පාව නැහැ කියන එක නෙමෙයි. අපිට ඒක වුමන නැහැ. මිනිස්සු දැනගන්න ධම්මෝ ප්‍රක්‍රිතේ ධම්මචාරි. මම ධර්මානුකූල ඉතිම රැගෙනවා. මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. කසාද බඳපු මනුස්සයා ඉන්දිද්දට අල්ලපු ගෙදර මනුස්සයත් එක්ක අනාචාරය ඇසෙනා මේ මනුස්සයා මොකටද මේ මාපොළොවට? ඒ නිසා අපි ආක බලන් ඉන්නවා පාස්. මට මේ වරදක් වෙලා නැහැ. අපි මේ ලෝකේ බේර ගන්නවා කියලා පොරොන්දු වෙලක් නැහැ නේ කාටවත්. එහෙනම් සිල්වත් අය බේර ගන්නවා. සිල්වත් අය ඔක්කොම බේරගන්න. මේ කට්ටියට මොකවත් වෙන්න දෙන්නේ නැහැ අපි. කොරෝනා හැදිලා මැරෙන්න පැයක් තියෙද්දි පැයක් ඕනේ අඩුම තරමේ පැයක් තියෙද්දි දුන්නොත් ඉහෙත් බේරන්න පුළුවන්. පැයට අඩු කාලේ නම් බෑ. ඒක කයට ගිහිල්ලා ඒක අවශෝෂණයලා ඒක ක්‍රියාත්මක වෙන්න සාමාන්‍ය විනාඩි 60ක් විතර ඕනේ. මොන බේර ගන්න පුළුවන්. මේ සරල දේවල්. මේට වඩා ඖෂධ වලින් ගන්න බේත් තියෙනවා. ගන්න බේත් තියෙනවා. මේ කන්දෙත් ඒවා තියෙනවා. නමුත් මිනිස්සු සිල්වත් නැහැනේ. එහෙනම් මේ කාලේ ලක්ෂ ගණන් මැරිලා මිනිසුන්ට කලකිරෙන්න එපා. හයිබ්‍රිඩ් තිබුණාට වැඩක් නැහැ. දැන් දාලා යනවනේ. ieval දොරවල් ඔක්කොම තියෙන හැරලා තියෙන්නේ ඉන්න මිනිස්සුන පවුල් පිටින් මැරිලා. ඕම වෙලා මේ ධනවත් කට්ටියගේ මාන්නෙ බිඳිලා, අධ්‍යාපන මාන්නෙ බිඳිලා, පෙළපත් මාන්නෙ බිඳිලා, වත්කම් මාන්නෙ බිඳිලා, බල මාන්නෙ බිඳිලා. බුදුන් සරණ විතරමයි අපිට තියෙන වෙන පීඩක් නැහැ කියන තැනට ලෝකය ඇදෙනකන් අපි කැලෑවේ ඉන්න ඕනේ පාසල් නාට්‍යය. අපි එළියට ඇවිල්ලා මොකද කරන්න ඕනේ ගොඩාක් ඉන්නෝනේ කියලා ප්‍රාණනා කියලා ඒගොල්ලන්ගේ ඒ කටයුතු කරන්න කියලා අපිට අවශ්‍ය නැහැ කටේ දේශා වෙන කෙනෙක් ඇහුවනම් මම මේක කියන්නේ පාසික මාත්‍යකින්ද කියලා ඒකව ඊරකොඩි මාත්‍ය ආරක්ෂා වෙලා ඉන්නවා දකින්න මම කැමතියි සාසනෙද ගොඩාක් වැඩ කරපු කෙනෙක් සේවා කරපු කෙනෙක් ඊරකොඩි මාත්‍යාගේ ඒ ජීවිතය අපට වටිනා නිසා මම මේක කියන්නේ ඒක කරන්න අනිවාර්ය දෙයක්. මම දන්නවා. මම දන්නවා. කියන්න දෙයක් නෑ මම දන්නවා. බන නොහාන කෙනෙක් නෑ. හැබැයි දැකපු කට්ටිය ඉන්නේ බොහොම සීමිතයි. 25කට 30කට වඩා නෑ. ඒකට හොයනවා මාව. ඒ කවුරුත් දැකලා මම සමහරවිට ඒගොල්ලොන්ගේ මුණ ගැහිලා තියෙනවා. නමුත් අඳුරගෙන නෑ. ඒගොල්ලෝ ඔයත් මාඳුර කෙනෙක් ගොඩක් වයසක කෙනෙක්. එහෙම වයෝ වෘද්ධ කෙනෙක් ඇටියට ඒගොල්ලෝ දැක්කේ. ගොඩාක් කට්ටිය බනනවා. මම ගොඩාක් සතුටු වෙනවා ඒකට. අපට මුකුත් දෙන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ ගොඩ යන්න. බුදුදහම කියන්නේ අත්තරින් එකනේ. එකතු කරන එක පෝසත් වෙන එක නෙමෙයිනේ. ඒකෝර දැන් මේ මිනිස්සු දෙන දේවල් ගන්න ඕන. අපි බුදුදහමක් නෙමෙයිනේ කියලා තියෙන්නේ. බුදුදහම කියන්නේ එකතු කරන එකක් නෙමෙයි. ආන්දරගේ කකුල් දෙක අල්ලලා මෙහෙම එල්ලුවම රුපියලක්වත් වැටෙන්න බෑ. බැංකු පොත් වැටෙනවා, අයිබට් වාහන වැටෙනවා, ඉඩම් වල ඔප්පු වැටෙනවා නේ. එහෙනම් ඒ ආන්දර නිවන් දෙවිලා නෑනේ. ඒකේන මාර්ගේ වැරදිනේ. එහෙම වෙන්න බෑ. පාත්‍රයයි තුන් තිවුරයි. වෙන මොකක්ද තියෙන්න බෑ. එහෙම තියනවනම් එතන මානකමක් කියලා නැහැ. මානකමක් කියලා නැහැ. නියම මානකම කියන්නේ මොකවත් නැහැ. පාත්‍රේ තුතිය. එහෙනම් හරි මානකම කියලා තියෙනවා. විනාශම කළා දානවා. පස්සේ ආමුර දුස්සීලයි කියලා කියනවා. දුස්සීල උනේ ඇයි? සල්ලි දුන්නත් සල්ලි අල්ලයිද? ආන්දරන්ට වත්කම් දුන්නත් ආන්දර වත්කම් හදයිද? ඉතින් ඒ ඔක්කොම දීලා වාහන පූජා කළා ආන්දර සම්පූර්ණ විනාශ කළා. බලන්න තඩි වාහන පාවිච්චි කරන බැංකුවල සල්ලි බලන්නකො දුස්සීල ආන්දර ඒවා දුන්නේ කවුද දන්නේ ඒගොල්ලමයි දෙන්නේ දීලා දුස්සීල කරලා පස්සේ දුස්සීලාඳුර කියලා බයිනවා පින්න පාතේ හම්බෙන දාන හැටි උල්පත් අතුර තියෙන පින්න දැනට පරිසරය හදලා තියෙනවා හොඳට නැති ඒක අපි දීලා වගේ දහනවා නම් මේ ඉන්ටර්ටේන් හරි ඒක දීලා වගේ කියලා ඒලගේ මාතෘකාව අහන්න කැමැත්තක් තියෙනවා මොකද්ද සම්තරමේ අපි සෝවන් මාර්ගයේ අදලා අපි ඒතර කියනකොට ඒක හරි වටිනවා ඒ අපිට රාහතෙක් විතරලු දන්නේ රාහත් කියන්නේ මොකද්ද කියන එක. අනික කවුරු කිව්වත් කියන්නේ බොරු. දැන් මම කොත්තු කාලා නැතුව මම කොත්තු ගැන කොච්චර වර්ණනා කරුවත් හරි කොත්තුව මගෙන් කියවෙන්නේ නැහනේ. ලෝකේ තියෙන ඔක්කොම කොත්තු ටික කියවෙනවා. හැබැයි ඇත්තටම අර කාපු එකේ රසයේ කොත්තු කියවෙන්නේ නැහැ. මම කාලා නැහනේ. දැන් අද ලෝකෙට වෙලා තියෙන එක තමයි. රාහත් වෙන්නේ නැතුව රාතන් වහන්සේ කවුද කියන එක කියන්න යනවා. නිවන් දකින්න නැතුව නිවන දේශනා කරන්න යනවා. සම්පූර්ණ වැරදි. Taman නිවන් දැකලා තියෙන්න ඕනේ. Taman rahat වෙන්න නැතුව Taman කොහොමද දන්නේ rahat කියන්නේ මොකද්ද කියන එක? නිරෝධයක් දකින්න නැතුව නිරෝධය ගැන දේශනා කරන්න ඕනේ. ඒක බොරුනේ කියන්නේ. බොරුනේ කියන්නේ මුසාවාදනේ. අත්‍යක්ෂ කරලා නෙමෙයිනේ ගොඩක් දේශනා කරන්නේ. ඉතින් ගොඩක් ගැටලු පස්සේ තියෙනවා පස්සේ. දැනගන්න අපි. මම සමහර ධර්ම කාරණා ප්‍රත්‍යක්ෂ කළා. සමහර ධර්ම කාරණා මට වැටහිලා තියෙනවා. නමුත් මම කොච්චර උත්සාහ කළත් පාසු මට කතා කරනකොට සිංහල වලින් හරි මොනාරි භාෂාවෙන් ඒක කියවන්න බෑනේ. අර මම කිව්වම ඒකට තේරෙනවා මේක තමයි හම්බ. නමුත් මගේ ඉතර දැනලා මම අර දැනෙන දේ නෙමෙයි මේ කියන්නේ කියලා. ඇයි ඒකට වචන නැහැ. ඒ දැනීම ඒ මානසිකත්වයේ ෆීල් වෙන එක ඒක කියන්න බෑ. ඒකට මොන වචන කිව්වත් ඒක වෙන එකක් තමයි කියවෙන්නේ. නේද හොඳම දේ තමයි ඒ කට්ටියට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න හරින එක. ඒක කියන්න බෑ. කිව්වාම ඒ කට්ටිය කියනවා එහෙමද ඒ වගේ එකක් දහඳුනේ. නම් මම දන්නේ ඒක නෙමෙයි මේ කියෝනේ. මෙයාට තේරුණේ ඒක නෙමෙයි කියලා. ඇයි? අර ඇඟෙන දේ කියන්න තාම ශබ්ද කෝසල වචන නැහැ. අපි කොහෙන් හරි ගැට ගාලා කිව්වට වෙන එකක් තමයි කියෙන්නේ. මෙහෙම එකක් තියෙනවා. මේ දේශනා ටික අප්ලෝඩ් කරලා ඉක්මනට අප්ලෝඩ් කරන්න කියන්නේ. හොඳයි. ගොඩාක් පිටරටවල බණ අහන කට්ටිය මේ කොරෝනා ප්‍රශ්න වලට අපිට ගොඩාක් ඊමේල් එන වල තියෙන ඒ කට්ටියටත් මම රිප්ලයි ආරම්භ කිව්වේ කවදාරි දවසක මේ ලෝකේ බුදුදාම ශ්‍රේෂ්ඨයි කියලා මිනිස්සු පිළිගත්ත දවසක බුදුන් සරණ යන්න ඕනේ ඒක විතරමයි මේ ප්‍රශ්න වලට එකම උත්තරය කියලා තීරණය ගත්ත දවසක පැය 24න් ලෝකෙ රෙස්කියු කරනවා රිකව කරනවා නමුත් එතකොට ගොඩාක් ගිහිල්ලා ඉතුරු වෙච්ච ටිකෙන් ලෝකෙ ගොඩ දාන්න පුළුවන් සරණ අපි වැසීමෙන් කටයුතු කරනවා. පන්සිල් රකින්න කැමති නම් එච්චරයි පාසකන. වෙන මොකවත් අවශ්‍ය නැහැ. දරුවා හදන්න පුළුවන්, රක්ෂා කරන්න පුළුවන්, අම්බ කරන්න පුළුවන්, පෝසත් වෙන්න පුළුවන් මොකුත් ප්‍රශ්න නැහැ. පන්සිල්නේ. වරදව ඇතිරෙන්න බෑ. කසාද බැඳලා ජීවත් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. පන්සිල් රකින්න මානසිකත්වය අපිට ඕනේ. වෙන මොකවත් අවශ්‍ය නැහැ. මොකක්වත් අවශ්‍ය නැහැ. කිසිම රටකින් පන්සිල් කඩන්න ලයිසන් දෙන්න බෑ. මෙන්න මේ මේ කොන්දේසිය මත පුළුවන් ඒකට පීඩ වෙන්න. අද බොරු කියන කළු කෝට් එක දාලා LLB ගත්තම කොහොමද? ගල් පැලෙන බොරුනේ කියන්නේ. එයාට මාත්‍යය කියලා කතා කරන්නත් එපා. කෝට් එක දාලා උදේන රාය වෙනකම් බොරු කියනවා. එයාට ගෙවනවා ඒකට. බොරු කියනට ගෙවනවා. බෞද්ධ රටක්ලු මේක ලීටර් 100න් 100න් කොළපාට බෝඩ් එකේ සුදු පාට ලියලා තියෙන අසවල් සම්පත් වයින් ස්ටෝර් මේ නන්දසේන වයින් ස්ටෝර්. පාරක් වලට වෙරි වලට පස්මට ලයිසන් දීලා. තරුපය හොටෙල්, තරු හතරේ හොටෙල්, තරු හයේ හොටෙල් මොනවද කරන්නේ? ඇල්බම් තින්නේ ගණිකාවන්. තෝරලා ටික් කරන්න තියෙන අංක දීලා තියෙන්නේ 24 85යි. ගණිකාව එනවා. ටෝකන් දීලා තියෙන එකක් තියෙන්නේ. ගණිකා වෘත්තියට ලයිසන් දීලා. තැබෑරුම් වලට සුරාමේට ලයිසන් දීලා. පාස මත ඔරකමටත් ලයිසන් දීලානේ. ඇමති ගොල්ලෝ කරන්නේ මොනවද පාසක මාත්‍ය මාජන සල්ලි සල්ලි ටික පරිස්සම් කරනවද? ටැක්ස් ටික පරිස්සම් හොරකම් කරන ලයිසන් දීලානේ. තනතුරකුත් එක්ක දීලා තියෙන්නේ. අමාත්‍යංශිකුත් එක්ක දීලා තියෙන්නේ. හොරකම් කරන්න ලයිසන් දීලා. මස් කඩවල් වීදි ගාන හැමතැනම. කුකුල්ලු මරනවා, ඔටුව මරනවා, එළුව මරනවා. පානාතිපාත වල ලයිසන්, සුරාමේල් ලයිසන්, අදින්නා දාන වලට ලයිසන්, කාමයේ මිච්ඡාචාර වල ලයිසන්, පන්සිල් වලට ලයිසන් පාස් දීලා තිනවා. කොහොමද මේක බෞද්ධ රටක් වෙන්නේ? කොහෙද බෞද්ධ ඉන්නේ කියනකොට මට කියලා. ලයිසන් ටික අත්සන් කරලා තියෙන්නේ නිකුත් කරලා තියෙන රජෙන් නේද? රටේ පළවෙනි පුරවැසියා බෞද්ධෙක් නෙමෙයිනේ. එයා පන්තිල් ගන්න නෑ. මොකද එහෙන් බොරු කියන්න බෑ. ඇත්ත පොලිසියෙන් හොයලා බලලා දැක්ක දුන්නා දැක්කින්ද දෙයි. ඕගොල්ලෝ මොකටද මැද්ද පැනලා කීයක් කරගෙන බොරු කියන්නේ? මිනිමරව බේරලා අර නිකන් ඉන්න මනුස්සයා කූඩු කරන නෑ. අද ඉඳලා නෑ. ඇයි ඒක කරන්නේ නැත්තේ? ලයිසන් ටික දැන් අද රැට ඇලවුන්ස් කරන්න පුළුවන්. ඒක උදේ 9 ඉඳලා ලයිසන් එක ඇත්තට. ඇයි කරන්නේ නැත්තේ? ටැක්ස් ඒකනේ රට දුවන්නේ. එතකොට උඹලා අනාචාරයක් වුණාට කමක් නැහැ ටැක්ස් ගෙවපල්ලා. සැබෑර ඕන තරම් විකුණපල්ලා ටැක්ස් ගෙවපල්ලා. කොහොමද රටක් පවතින්න පාස මේක හතරට පැලෙන්න එපායි. සිල්වත් ගුණවත් ඒ ආර්යවරු ඉන්න නිසා මේක පැලෙන්නේ නැහැ. නැත්නම් මේක හතරට පැලලා මේ වෙනකොට. පන්සිල් කඩන්න ලයිසන් දෙන රටක් ඒක හැදෙන්න ඕනේ. එහෙනම් මේ වගේ දේවල් වෙන්න ඕනේ. හැදෙනවා. හැදෙනවා. අනිවාර්යෙන් මෙදාතර හැදෙනවා පාසින් මත. 2050 වෙනකොට මුළු ලෝකෙම බුදුදහම විතරලු පවතින්නේ. බෞද්ධ විතරලු ජීවත් වෙන්නේ. ආතසී ක්ලාක් කියලා තියෙන පොතේ ලියලා තියෙනවා. විද්‍යාපීඨයේ ආරණ්‍ය ලොකු ලොකු විද්වතුන් දැනට 14 දෙනෙක් විතර මේ ප්‍රකාශය කරලා තිනවා අනාගතේ බුද්ධාම විතරයි හිතන්නේ කියන්නේ. ඇත්ත. ඒකට තමයි මේ පරිසරය සැකසෙන්නේ. මේ පරිසරය සැකසෙන්නේ ඒ නිසා කම්පා වෙන්න දෙයක් නැහැ. අපි සිල්වත් නම් කිසිම දෙයකට බය වෙන්න එපා. කොරෝනා නම් මොනවා තිබුණත් වතුනමත් යන කොරෝනා ලෙඩටත් ගිහලා දාන ටිකක් දෙන්න. අපට ඇදෙන්නේ නැහැ. අද පොඩි උණක් ඇදේ. කන්ඩෝල් දෙයක් බොන්න හරියනවා. මොකුත් වෙන්නේ නැහැ. මොකුත් වෙන්නේ ඒ ආත්ම විශ්වාසය අපිට තියෙන මරණයට අපි මොකටද බය වෙන්නේ? අනන්ත අප්‍රමාණ ලස්සවාර මැරෙන්න ඇතිනේ උපාසක මත මේ භවෙත් මැරෙන එක අපි දන්නවා. බයන්න ඕන බය වෙන්න ඕනේ මම නම් කවදාවත් මරණය දැකලා දුවන්නේ මරණින දිශාවටයි දුවන්නේ. ඇයි ඒක අපට ඉක්මනට අවශ්‍යයි. ඒ නිසා මරණය බයයි අපට. එහෙමයි ඉන්න ඕනේ. අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් මේ ධෛර්යය අපේ පෞසත්‍ය තියෙන්න ඕනේ. මාරය අපට බය වෙන්න ඕනේ. මාරයට අපි බය වෙන්න අවශ්‍ය නැහැ. අපේ සීලය අපිට තියෙනවා. ඒ පිට තියෙනවා. හොඳට සිල් රකින්න, දානීය පිළ ධර්මයේ ශ්‍රවණය කරන්න, නිතරම සම්සිඳව කටයුතු කරන්න, මස් මාංශ වලින් තොර වෙන්න, හැමෝත් එක්කම සමගියෙන් ඉන්න, සාමයෙන් ඉන්න, කවුරුන් අයක් අරගෙන දෙන්න තියෙන පව්වේ මංසල් දෙන්න නැත්නම් දෙන්න බෑනේ. පුළුවන් නම් දෙනවා සමාවක් දීලා අමතක කරලා දාන්න. නමුත් එතන කීකරු වෙන්න නියතමානී වෙන්න අවංක වෙන්න ඇත්ත කියන්නේ දන්නර කම නැත්te කියලා බැනුම් ගන්න. මෙන්න මේ ಗುಣවලින් තමයි මේ ලෝකේ පවතින්නේ. විනවලින් තමයි ලෝකෙ ආරක්ෂා කරන්න පුළුවන්. එහෙම මොකවත් කරන්න දාලා රකින්න පුළුවන් පරමතෝ දාම බොරුනේ. මං කිව්වද මේ ඔක්කොම කර්මකතර ආනන්තරේ පාප කර්ම කළා දන්වල දාලා ගැට ගාලා තියාන්නේ මේ මනස අපායට යන්න දෙන්නක. එහෙම දන්වල නෑ. සිල්වත් වුණා නම් වෛරස් එක නිකන් නැති වෙනවා. වෛරස් එක නැති කරන්න ක්‍රම දෙකක් තියෙනවා. ඉර්ධි දෙකක් තියෙනවා පාන්න. එක ඉර්ධියක් තමයිලු ඍෂිවරු 100ක් විතර එකතු වෙලා පෘථිවියට සමවැදිලා භ්‍රමණ වේගය කන්ට්‍රෝල් කෙරුවොත් 60 කිලෝමීටර් 1300 කියන වේගය 800ට විතර බැස්සුවොත් වෛරස වෙනාක වෙනවා. භ්‍රමණ වේගය අඩු කරොත්. ඒක ඉර්ධියෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස් ඔක්කොම සිල්වත් වුණාම ඒ මිනිසුන්ගෙන් එළියට යන තරංගවල ඒ කැපැසිටි එක අඩු නම් මේක ඔටෝමැටිකව ස්ලෝ වෙනවා. ස්ලෝ වෙලා ඒක එක ක්‍රමයක්. ඊළඟ ක්‍රමය තමයිලු මේක භ්‍රමණ වේගය 2000 පන්නලා ස්පීඩ් කරන්නේ. ඒ මිස්පීක් කරත් වෛරස් එක පොඩි වෙලා ඒ අණු පුපුරනවා ලෝකේ කිසිම මිනිසෙක් ජීවත් වෙන්නේ නැහැ ස්පීඩ් කෙරුවොත් විනාශ වෙනවා අඩු කෙරුවොත් විනාශ වෙනවා හැබැයි අඩු කෙරුවොත් වෛරස් එක විනාශ වෙනවා. ඒ කියන්නේ එයාගේ තේජෝ ධාතුවට අර තියෙන මේ කැපැසිටි කොරොත්තු දෙන්නේ. ඒ නිසා විනාශ වෙනවා. ඒ මිනිස්සු ජීවත් වෙනවා. මිනිස්සු ජීවත් මිනිසුන්ට අවුල. එහෙනම් මේ වැඩි කරන ඔප්ෂන් එක නෙමෙයි අඩු කරන ඔප්ෂන් එක හරියන්නේ. එතකොට රිසීවර් 100ක් එකතු වෙලා අරක ඉරුදියෙන් හදනවට වඩා ලේසිලි මිනිස්සුගේ සිත් හදලා වේව් එක අඩු කරගන්න. නැත්නම් අර ඉරුදිය අල්ලගෙන ඉන්න පාය ජීවිත කාලෙම මිනිස් ඔක්කොම ධාර්මික වුණොත් කැපැසිටි එක ධාරිතාවය කියන්නේ මේකේ තියෙන වේව් වල ධාරිතාව අඩු වෙනවා. අඩු වෙච්ච ගමන් භ්‍රමණ වේගය අඩු වෙනවා. අඩු වෙච්ච ගමන් වෛරස් නැති වෙනවා. ඒකයි අර එකතර කාලවල ගොඩාක් මිනිස්සු දුස්සීල වෙලා එකපාරට මේ ඔක්කොම දුස්සීල නිසා තමයි උනේ කියලා අත්හරිනවනේ අත්හැරිච්ච කෙනා ලක්ෂයට යනවලුනේ ආයිස එයා පොතුයි ගමනේ එකපාරට පල්ලයට අල්ලා කියලා ආපු ගමන් ආයිස වැඩි මේක තමයි කරන්න තියෙන්නේ මේක විසඳුමක් නෑ පාසල. දැන් තියෙන වෙලාවක එන්නේ ආන්ද්‍රා මාසික කතා කරන මම ගොඩක් දැන් උඩට වඩින්න බලාපොරොත්තු වෙන කම්බුනි දුන්නට ඒ උපත් අතර තියෙන කොළ කාලා මට ඉන්න පුළුවන් එන්න මගේ ශාවකයන්ට මම ඒක පුරුදු කරනවා ලුණු ඇඹ ලෝරි කියන පව්වේ අයින් කරගෙන මිනිස්සු කන්න බොන්න නැති වෙන කොරෝනා වලින් ආර්ථිකය වැටලා රස්සාව කරගන්නවා ඒ බත් ටිකත් අපි ඉල්ලගෙන ඉන්නකොට නිකන් අසරණ කරන්නේ අපිට මේ ලෝකේ වතුර වලින් ඉන්න තුන මේ ක්‍රම ක්‍රම ගන්න බැහැ සියංජාත දී වෙනවා රහතුන් වහන්සේලා ගොඩාක් දිනුනාට පස්සේ සංඝයා කහින්නේ දාට ආහාර ප්‍රශ්න නැහැ. කුරුල්ලෝ කාලා කාලා කාලා උන්ට ඉගිල ගන්න බෑ. ඒ තරම් බත් මතේ. එච්චර දාන්නේ මේ මාපොළේ හැදෙනවා. හැබැයි මේ නියඟෙට මුණ දෙන්න ඕනේ. මේ වසංගතෙට මුණ දෙන්න ඕනේ. බත් පාර්සලයකට ජීවිතේ දෙන්න තරම් මිනිස්සු බැරි ගහන්න ඕනේ. ඊට පස්සේ තමයි අර අර වස්සාන කාලේ එන්නේ. වස්සාන කාලේ වසන්තයේ එතකොට තමයි එන්නේ. එතකොට තමයි එන්නේ. අපේ අඩුපාඩු දුර්වලකම් තමයි මේ ප්‍රශ්නවලට හේතු. අපේ දුර්වලකම්, අපේ දුස්සීලකම මේ හේතු. බුදුහාමුදුරන්ගේ බුදු වෙන කාලේ 850ට විතර තිබිලා තියෙන බ්‍රහ්මණ වේගයේ දැක 1300 ගෙනාවේ කවුද? අපේ බීමත්කමයි, අපේ අනාචාරකමත්, අපේ මිනිමරුමත්, අපේ හොරකමත්, අපේ වංචාවත් නෙමෙයිද? අපේ දුස්සීලකම නැති වෙන ඒ දැඩි ඉලෙක්ට්‍රෝන තරංග එතිලා එතිලා එතිලා මේකේ භ්‍රමණ වේගය වැඩි කළා. දැන් නැවත සිල් වලින් ගුණ වලින් අපි නැවත අඩු කරන්න වෙන ක්‍රමයක්. සීලේ මතම තමා කරන්නේ මේක විසඳ වෙන ක්‍රමයක් නෑ වෙන මොනවා කෙරුවත් ටැබ්ලට් හොයාගත්තට ඉන්ජෙක්ෂන් හොයාගත්තට ඉන්ජෙක්ෂන් එක උපාසක මත හිතෙනවද රුපියල් 12.50ට අපිට දෙයි කියලා ලක්ෂ 40 50ක් කියයි. ඇයි දන්නවනේ හෙලිකොප්ටර් තියෙන ෆ්ලයිට් තියෙන කට්ටියකම ඉන්ජෙක්ෂන් ගන්නවා කියලා. ඒකිනුත් මාපියා එකක් තමයි ගොඩනගන්නේ. ඒකට කියන ඩ්‍රග් මාපියා කියලා. ඒකෙන් අම්බ කරන කෝටි ප්‍රකෝටි ගණන්. එතකොට ඒකත් සත්‍ය කරුණාවක් නෑ. බේත හොයාගත්තා නිකන් දෙන්න එපා. බවුසර් පිටින් බේසියාවල ඔක්කොමට දාස්සන් දෙපා එහෙම කරන්නේ ඒකත් අර ධනවත්ම පිරිස විතරයි ඒකෙන් බේරෙන්නේ ඉන්ද කිසිම දෙයකින් මේකට ඔප්ෂන් එකක් හම්බෙන්නේ නැහැ පාරෙන් ඉගන්නටත් ඒක ලැබෙනවා නම් එදාට තමයි ඒක බේතක් කටියට ගන්න නැත්නම් ඒක මාපියාවක් මිනිස්සු නම්බෙන්නේ නැහැ මේක සල්ලි තියන ඩොලර් තියන ඒ මන්ට ඒකට ඒක කොහොමද බේතක් වෙන්නේ බේත් කියලා කියන්නේ අසනීපට දෙන එකක් නේ දැන් ලෙඩුන්න බේත් දෙන්නේ නැහැ නේ පෝසතුන්න විතරනේ දෙන්නේ ඒක බිස්නස් එකක් නේ ඒක බේතක් වෙන්නේ කොහොමද මේ මොනවා වෙනුත් මිනිස්සු දැන් මේක තමයි කරන්නේ. ඕස්ට්‍රේලියානු බේත් හොයාගත්තයි කියලා කියනවා. හොයාගත්ත එක සසාර්ථකයි. ගෙම්බන්ට වඳුරන්ට රිලවුන්ට කොරෝනා එක දීලාලා බේත ගැවුම් මලා. මලා. එතකොට ඒක සාර්ථක නැහැ. යුනිවර්සිටි වලත් දැන් පරීක්ෂණ කරන එකක්වත් සාර්ථක නැහැ. සාර්ථක වෙන්නේ නැහැ. වේව් එක අඩු කරන්න ඕනේ. අඩු කරන්න. ඒකට ධාර්මික වෙන්න ඕනේ. වෙන ඔප්ෂන් එකක් නෑ. ගම්බිරිස් කෝස් එකක් බ්‍රහ්මචර්යාව තුළ ඉන්නකම් නිර්මාංශව ඉන්නකම් සීලය තුළ ඉන්නකම් විතරයි. දුස්සීල වුණොත් අර ප්‍රතිශතය අඩු වෙගෙන යනවා. 40 තියෙන එක 38 වෙලා 35 වෙලා 28 වෙලා ඕම වෙලා ආයි 14ට වෙනවා. ආවට පස්සේ කොරෝනා වැළඳෙනවා එයාත් මලා. සීලය තුළ දැඩි සීලය තුළ හිටියොත් විතරයි ඒක දෙන්නේ. සීල 30ක් නේද? 40යි. 120යිනේ. 120ක් මේක කරයි 120ක් කරන්න බාස්න. ආයුෂ 120යිනේ. අපේ රතු රුධිර අණුවේ රතු රුධිර අණුවක අවශ්‍ය 120යි. 120 රතු රුධිර අණු මැරෙනවා. මැරලා නැවත හැදෙනවා. එතකොට දින 120න් හැම සෛලයක්ම මැරිලා නැවත අප්ඩේට් වෙනවා. ඒ නිසා දින 120ක් කරන්න ඕනේ මේක ඥාන වලට යන්න. සෛලයක් තියෙන සෛලවල ක්‍රෝරසෝම් ජෝඩු 23ක් තියෙන එක ජෝඩුවක් ගත්තාම DNA RNA තියෙන ඒ DNA RNA මැද ඒ DNA RNA දෙක එකට එකතු වෙන්න දෙන්නත් හල්ලාගෙන ඉන්නේ ජීන් මිලියන ගණන් තියෙන ඒ ජීන් වලට මේ තොරතුරු යන්න ඕනේ. ගියාට පස්සේ එයාට පුළුවන් ඊට පස්සේ අරවට සටන් කරන්න. ශක්තිමත් වෙදී. නැති වෙන්න නැති වෙන්න නැවත නැවත අර ජීන් වලින් ඒ ප්‍රතිශක්ති කරන උප්පත්ති කරනවා. අනිත් ආහාර වලින් උප්පත්ති කර කර අරකට සටන් කරනවා. ඒ නිසා ජීවිත කාලෙම යාව නැති කරන්න බෑ. රිසීවරුන්ගේ සමහර රිසීවරුන්ට තිබිලා තියෙනවා ප්‍රතිශක්ති කරන 60ක්. ඒක අසාමාන්‍යයි. කැපුවට ඇන්නට ඇනලා ගන්නකොට ටික වෙලාවකින් හා වෙනවා. ඒක රාවණාට තිබිලා තියෙනවා. රාවණාට තිබිලා තියෙනවා. තවත් දෙන්නෙක් විතර තිබිලා තියෙනවා. ඒ ඒ යරන අනිත්‍යයට තිබිලා නැහැ. ඔක්කොම තිබිලා තියෙන 35 40. ඒකත් අසාමාන්‍යනේ. තුවාලේ ටිකක්ම ආ වෙනවනේ. තනියක වෙනවනේ. මරන්න බෑනේ. පරමාංශ භුක්ති විඳලා තමයි ඒකල නැති වෙන්නේ. එන උච්චර වැඩි කරපු කට්ටියක් ඉන්නවා. ලව් ගන්න අපි යන්න සෙන්නත් මේ කතා කරලා සන්තෝසයි දැනීම දකින්න ලැබීම සන්තෝසයි